දැන් එහෙමනම් සාවධාන වෙන්න. මේ දක්වා කරගෙන යන ලද දේශනා මාලාවේ ඊළඟ දේශනාව වශයෙන් අද ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙන්නේ විඥාන ස්කන්ධය ගැන ධර්මගත දේශනාවකයි. විඥානයේ කියන එක විවිධ අවස්ථාවලදී ප්‍රචාරණ වහන්සේ දක්වා තිබෙන පදයක්. නමුත් ඒක මෙතන මේ පංචස්කන්ධයේ විඥාන ස්කන්ධය කියනකොට විශේෂයෙන්ම දක්වන්නේ චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන කොටස්යි. වෙනත් තැන්වල විඥානයේ කියන තැන් කරුණ දක්වන විට ඒකාර්ම විඥානය, අපපතිත්ථ විඥානය, අනිදර්ශන විඥානය, ප්‍රතිසන්දි විඥානය ආදී වෙනත් අට දැක්වීම සඳහා විඥානය කියන වචනේ පාවිච්චි කරන ලබනවා. ඒ වගේම තමයි මේ මනෝ විඥාන චිත්ත කියන වචන තුනම පර්යාය වචන වශයෙන් ඒ කියන්නේ එකම අර්ථය දැක්වීම සඳහා යොදන වචනයක් වශයෙන් උත් යොදා ගන්න අවස්ථා තිබෙනවා. ඒ වගේම මේ වචන තුනේ යම් නම් වෙනස්කමක් තියෙනවා. දැන් මනෝ කියන්නේ බහාංග චිත්ත පරම්පරාවට. ඒක අපිරිසිදු අවස්ථාවක්. ඒක කියන්නේ ක්ලේශ ධර්ම මොකක්වත් නැහැ විපාක විපාක සිතක් ඒක. එතකොට විඥාන කියන්නේ දැනීම් මාත්‍රයක් ඇතිවීමද කියන්නේ ඇහැට රූපයක් දැක්කාට පස්සෙ දැනීම් මාත්‍රයක් ඇතිවෙන එක විඥාන ස්කන්ධය එතන තියෙනවා. කනට ශබ්දයක් අහනවාම ශ්‍රෝත විඥානේ, ඒ වගේ නාසයට ගඳ සුවඳ හැදෙනවාම හැමුණාට පස්සේ ගාහන විඥානේ, දිවට රසක් අහමුණාට පස්සේ ජීව විඥානේ, කයට යම් කිසි දෙයක් ස්පර්ශ වුණාට පස්සේ ඇතිවන කාය විඥානේ සහ මනසට විවිධ අරමුණු ධම්මා රම්මන හමුණාට පසුව මනෝ විඥානේ පාදන මේක විඥානස්කන්ධය මේක හේතුන් නිසා හටගත් ඵලයක් ඒ වගේ මෙහි කුසල් භාවයක්වත් අකුසල් භාවයක්වත් මොකක්වත් නැහැ ඒක පොදු දැනීමක් පමණයි මේ විඥානය දුනාට පසුව ඒක නිසා කුසල් හෝ අකුසල් සහිත විවිධ චිත්ත සංස්කාර ධර්ම ඒකට සම්මිශ්‍රණය වෙලා එකතු වෙලා යදෙනකොට ඒ අවස්ථාවට තමයි සිත් ඒකය කියන්නේ. දැන් ඇහැට රූපයක් දැක්කා කියලා හිතමු උදාහරණයකට එතකොට ඇහැට රූපේ දැක්ක ගමන් ඇති වෙන චක්ක විඥානසිත ඒ දැනීම මාත්‍රයක් පමණයි ඒක. ඒක කුසල හෝ අකුසල වේ. නමුත් කෙනෙකුට ඒ චක්ක විඥානය ඇති වුණාට පසුව ඒ දකින්න ලද රූපයේ පිළිබඳ ඇලීමක්, බැඳීමක්, ආශාවක් එවැනි එකක් ඇති වෙන්නටත් පුළුවන්. කරුණාව, මෛත්‍රිය වැනි දයාව වැනි අදහසක් ඇති වෙන්නටත් පුළුවන්. නැත්නම් මේවා සත්‍ය පුද්ගලයෝ නෙවෙයි මේවා අනාත්ම දස් දේවල් මේවා අනිත්‍ය මේවා දුක්ඛය මෙතන තියෙන නාම රූපය ආදී විවිධ ආකාරයෙන් මේ විදිහට කුසල පාසික විදර්ශනා මේ සිටි විනිශ්චයකට ඇති කර ගන්නට පුළුවන් මේ විවිධ ආකාරයෙන් මෙවැනි චෛතසික ධර්මයන් හා සංප්‍රයුක්ත වෙච්චි ඒ කියන්නේ කුසල කුසල චෛතසික ධර්ම සමග සංප්‍රයුක්ත ඒවා කොහොම චිත්ත කියන වචනයෙන් හඳුන්වනු ලබන්නේ විඥානය කියන එක චෛතසික ධර්ම හතක් පිළිබඳ බව අභිධර්ම පොත්වල තියෙනවා. ඒවා සෑම සිතකම යෙදෙන චෛතසික ධර්ම හතක් වශයෙන් තමයි දක්වන්නේ. පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාර ආදී වශයෙන් ඒවා තියෙන්නේ. ඒකට කුසල අකුසල නොවන චෛතසික ධර්ම යෙදෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ විඥානයේ සමග චෛතසික ධර්ම යෙදෙනවා. සමහරට කුසලොත් නෙවෙයි අකුසලොත් නෙවෙයි. අව්‍යාකට ධර්ම වශයෙන් ඒවා හඳුන්වනු ලබන්නේ. ඒවත් චිත්ත ගණයටයි ඇතුළත් වන්නේ. එතකොට මනෝ කියන්නේ භවාංගමේ ස්වરૂප, හිතේ ස්වરૂපය, භවාංගම තත්ත්වය, තත්ත්වය. විඥානය කියන්නේ අරමුණු හමුණාන් පස්සේ තියෙන දැනීම් ස්වરૂපය. ඊට පස්සේ ඒ දැනීම් ස්වરૂපය සමග වෙනත් ඒ සියලුම සිත්වල දෙන කායික ධම්ම වලට අමතර වෙනත් කායික ධම්ම සම්ප්‍රයුක්ත වූාට පස්ව ඒවා චිත්ත කියලා යදනවා. චිත්ත කියලා හඳුන්වනවා. මේ විදිහට මනෝ විඥාන චිත්ත කියන එකේ වෙනස්කමක් දක්වන්නටත් පුළුවන්. නමුත් ඒ වෙනස්කම් නොදක්වා ඒ වචන තුනම එකම අන්තය දැක්වීම සඳහා යොදා ගන්න අවස්ථා තිබෙනවා. එනිසා මේ අර්ථ දෙකම තේරුම් ගන්නට ඕනේ. මේවා පරිහාය වචනෙම සලකනවා ඒ වගේම මේ වගේ විවිධ වෙනස්කම් දක්නට ලැබෙනවා කියන්නේ. ඒකට පංචස්කන්ධ කතාවේදී විඥානය කියන්නේ සත්ත්ව ශෝක ගහන ජීවාකාය මනෝ කියන විඥාන හැයි. බුදුරජාණන් වහන්සේ දක්වන්නේ දක්කුණ්ඩ පටිච්ච රූපේ සිප්පලේ දක්ව විඥාන. ශෝතංජ පටිච්ච සද්දේච උත්පජ්ජති ශෝත විඥාන. ගහනංජ පටිච්ච ගන්ධේච උත්පජ්ජති ගහන විඥාන. ඒ විදිහට අනිත් ඉන්ද්‍රියන්වත් කියන්නේ. ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කාට පසුව හමුණාට පසුව ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා ඒක තමයි චක්ක විඥානේ කනට ශබ්දයක් ඇඟුවාට පස්සේ ඒ පිළිබඳ ඇති වෙන දැනීමට ශෝත විඥානය කියන ලබන්නේ ඒ වගේම තමයි නාසයට ගඳ සුවඳක් හැම උත්පස්සේ දැනෙන දැනීමට ගාහන විඥානය කියන්නේ දිවට රසක් ගෑවුනාට පස්සෙ හමුවන විඥාන දිවහා විඥානයේ වශයෙන් ඒ වගේම කායයට යම් යම් දේවල් ස්පර්ශ වීම තුළින් ඇතිවෙන විඥානයේ කාය විඥානය සහ ඒ වගේම මනසට යම් ධම්මාරම්මණයක් හමු වුණාට පසු ඇතිවෙන විඥානය මනෝ විඥානයේ වශයෙන් හඳුන්වනු ලබනවා. මෙතන මේ විඥාන කොටස් හයක් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කප්පසෝත ගාන ජීවා කාය මනෝ කියලා. ඒ සූත්‍රයේදී උන්වහන්සේ දක්වනවා මේ ගින්දර උපමාවකට දක්වලා මේ ගින්දර වල තියෙන එකම ගින්දරක්සේ මේ විඥාන කොටස් හයක් වශයෙන් දැක්කොට එකම දැනීම මාත්‍රයක් තමයි තියෙන්නේ. හඳුනා ගැනීමේ පහසුව සඳහා අපි ඒව චක්ක විඥාන, සෝත විඥාන ආදී වශයෙන් දක්වනවා. උන්වහන්සේ දැක්ක උපමාව තමයි ඒ කාලේ ගින්දර පත්තු කරන ඔය ගොම දාලා අදත් ඉන්දියාවෙන් පත්තු කරනවා කියලා මම දන්නවා. ඒ වගේම සුදු පෙළ ආදිය දාලා ගින්දර පත්තු කරනවා. දර දාලා ඕන ඉන්ද්‍රයක් දාලා ගින්දර පත්තු කරන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දක්වනවා ගොම දාලා පත්තු කරනවා නම් ගින්දරක් ඒකට ගොම ගින්දර කියනවා. රොඩු දාලා පත්තු කරනවා නම් ඒකට රොඩු ගින්දරය කියලා කියනවා නේද? ඕනේ නමක් දාලා කියන්න පුළුවන්. ඉතින් පිදුරු දාලා ගින්දර පත්තු කරනවා නම් පිදුරු ගින්දරය, දර දාලා ගින්දර පත්තු කරනවා නම් දර ගින්දරය. මේ විදිහට නම් දාන්නට පුළුවන්. ඒ කවර නමක් අපි ඒ ගින්දරට දාගෙන කතා කළත් ඒ හැමතැනම තියෙන ගින්දර, ගින්දර වල තියෙන තේජෝ ධාතුවේ කිය අඩු වැඩි භාගයක් තියෙන්න පුළුවන්. ඒකේකටත් හැමතැනම තියෙන තේජෝ ධාතුව. ඉතින් ඒ තේජෝ ධාතුව හැදීමට උපකාරක වූ ඉන්ද්‍ර ධම්මයන් පාදක කරගෙන ඒ ගින්දර වෙනත් වෙනත් නම් වලින් හඳුන්වනවා. අන්න ඒ ලෙසින්ම එකම දැනීම් මාත්‍රයක් චක්ක විඥානය කියන්නේ දැනීම මාත්‍ර, සෝත විඥානය කියන්නේ දැනීම මාත්‍ර, ගාන ජීවා කාය මනෝ කියන්නේ ඒ සියල්ලම දැනීම මාත්‍ර. නමුත් අර ඇහැයි රූපයයි හමු වෙලා ඒ අරමුණු වෙලා ඒ ප්‍රත්‍ය නිසා හට ගන්නා නිසා ඒකට චක්ක විඥානය කියන්නේ. ඒ වගේ තමයි කනයි ශබ්දයයි හමු වීම තුළින් කනයි ශබ්දය හැම වෙලෙම අරමුණු හැම වෙලෙම තුළින් ඇති වෙන දැනීම මාත්‍රයට ශෝත විඥානය කියන මේ විදිහට අනිත් ඉන්ද්‍රයන්ට කතා කරන්නේ. එතකොට අපි විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන ඒ විඥානස්කන්ධය කියනකොට විඥානස්කන්ධය ඇතිවීමට හේතුපාදක වූ කරුණ මතයි මේවා වෙන්වෙන් වශයෙන් දක්වන්නේ. නමුත් සත්‍ය වශයෙන් මෙතන එකම දැනීම මාත්‍රයක් පමණයි තියෙන්නේ. ඒක සමදුරටත් උපේනවා අභිධර්මයේ පොත්වල තියෙනවා විඥාන හතේම තියෙන්නේ කියන සම්බචිත්ත සාධාන චෛත්‍යික ධර්ම හත පමණයි කියලා. නමුත් අභිධර්ම පොත්වල තියෙනවා ඒක කුසල පැත්තක් තියෙනවා ඒ අකුසල පැත්තක් තියෙනවා ඒක. ඇහැට ප්‍රිය රූපයක් දැක්කාට පසුව ඒක කුසල පාක්ෂික චක්ක විඥානයක්ද ඒ වගේම අප්‍රිය රූපයක් දැක්කාට පස්සේ අකුසල පාක්ෂික චක්ක විඥානය කියලා ඒ අභිධර්ම පොතවල දැක්කෙනවා ඒ විඥාන පහ පහ 10ක් ඒකට කියන්නේ ද්විසංඥ විඥානය. V කියන්නේ දෙක, පංච කියන්නේ පහ. පහේව දෙකක් කියන එක ඉදිරි පංච විඥානය කියන එක අදහස. එතකොට ඒකේ කිසිම සත්‍ය භාවයක් නැහැ. පසුකාලීන ලියවිච්ච අභිධර්ම සම්ප්‍රදායික පොත්වල තමයි ඔය කරුණ දැක්කේ. කොහොමද ඒ කියන්නේ කුස කුසල පාසිර හොඳ අරමුණක් දැක්කත් ඇති වෙන්නේ දැනීමක්. නරක අරමුණක් දැක්කත් ඇති වෙන්නේ දැනීමක්. අනිත් එකේ හොඳ නරක කියන දෙක තීරණය වෙන්නේ අරමුණ තුළින් නෙවෙයි. තමගේ සිත තුළින්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට හොඳයි හොඳයි කියලා යම්කිසි අරමුණක් දැකලා හිතන්නට පුළුවන්. ඒ වගේම ඒ අරමුණම නරකයි නරකයි කියලා තවත් ඕනේ නම් වෙනත් අවස්ථාවක හිතන්නට පුළුවන්. එකම අරමුණ අපි බලන දෘෂ්ටි කෝණය අනුව හොඳ නරක වෙනවා, ලස්සන කැත වෙනවා. මේවා මේ බාහිර අරමුණු වල නෙවෙයි තියෙන්නේ. තමාගේ සිත තුළ තමාගේ සිතෙන් තමයි මේවා විවිධාකාරයෙන් තීරණය කරන්නේ මේ හොඳයි මේ නරකයි මේ කැත මේ ලස්සන මේ පිළිකුල් ආදී විවිධ ආකාරයෙන් අපි ඒ සංඥා වලින් හඳුනා ගන්න ආකාරයට අනුව අපි ඒවා හඳුන්වනවා මේ මේ මේ අයේ දක්වපු අරමුණු හොඳයි නරකයි ආදී ලෙස. එතකොට මේ කුසල පාක්ෂික අරමුණේ අකුසල පාක්ෂික අරමුණේ කියන එක තීරණය කරන්න එයාගේ හිතේ. බාහිර වශයෙන් ඉතින් ඒ අභිධර්මයේ පොත්වල තියෙන කරුණු සම්පූර්ණයෙන්ම නිවැරදි නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි සහගතයි කිව්වත් හරි. ඒ කියන්නේ ඒක කුසල පාක්ෂික විඥාන පහක්ෂ අකුසල පාක්ෂික විඥාන පහක් කියලා එකක් නෙවෙයි. ඒ මනෝ විඥානය උතෙන්දි කතා කරන්නේ අනිත් එක කාය විඥානය කතා කරනකොට සුඛ දුක්ඛ කියලා එතන කියන්නේ දුක්ඛ සාගත කාය විඥානය සහ සුඛ සාගත කාය විඥානය කියලා. ඒ කියන්නේ කායත නරක අරමුණක් අපුණාම දුක්ඛ සාගත එකක් ඒ හොඳ අරමුණක් ආවුනාම සුඛ සාගත විඥානයක් කියලා. එතන මේ විඥානයේ වේදනා ස්කන්ධය සමග එකටගෙන කතා කරනකොට ඒ විදිහට අපිට කියන්නත් පුළුවන්. දැනීම මාත්‍රයේදී දුක් වේදනාව ඇති වෙනවා එකතු වෙනවා නැත්නම් මේ දැනීම මාත්‍රයට සුඛ වේදනාව ඇති වෙනවා ඒ නිසා මේ දුක් සහගත කාය විඥාන සහ සුඛ සහගත කාය විඥානය කියලා ඒක හඳුන්වන ලබන්නේ එසේ වෙතත් මේ විඥානයේ ස්වરૂපයේ හුදු දැනීම මාත්‍රයක් ඇති කර දීම පමණයි භාවනා කරන අය විසින් දන්ත හේතු වන්නේ මේ අරමුණු ඉන්ද්‍රයන්ට හමු වුණාට පසුව ඒ පිළිබඳ දැනීමක් ඇතිවීම සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට සිදුවන ක්‍රියාවක්. ඒක බුදු වුණත්, පසේ බුදු වුණත්, මහරහත් වුණත් ඕනෑම කෙනෙකුට අත්දකින්නට සිදු වෙනවා. මොකද සියවි මනස තියෙනවා නම්, මනස ගැඹුරු සමාධිය වලට වාගේ තත්ත්වයකටපත් වෙලා නැත්නම්, ඒ වගේම සද්ද කල්පනාවකට වාගේ වැටිලා නැත්නම්, ඒ ක්‍රියාත්මකව මනසක් තියෙනවා නම් අරමුණු ඉන්ද්‍රිය හමුුණාට පස්සේ දැනීමක් පහළ වෙන එක කාටවත් සිදුවන දෙයක්. එතකොට මේ අරමුණු හමු වුණාට පස්සේ දැනීම ඇති වුණාට පස්සේ දැනීම මාත්‍රයෙන්ම අපිට නතර කරගන්නට පුළුවන් නම් ඒකයි දක්ෂ භාවය. දැන් මේ බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල කියනවා දික්ඨේ දික්ඨමත් සම්භාවිසති සතේ සුදමත් සම්භාවිසති මුතේ මුතමත් සම්භාවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත් සම්භාවිසති කියලා. දැනෙන දේ දකින දේ දැනීම මාත්‍රයෙන්ම නතර කරනවා එයින් එහාට යන්නේ ඒ කියන්නේ අර විඥාන මාත්‍රයෙන්ම නතර කරනවා චිත්ත කියන தත්ත්වයට සිත දුවවන්නට ඉඩ දෙන්නේ දැක්කා රූපයක් ඇහැට ඒ දැකීම මාත්‍රයෙන්ම නවතින එක හොඳයි නරකයි ලස්සනයි කැතයි ඔය විවිධාකාරයෙන් හිතන්නේ ඇදීන් ඇති කරගන්නේ බැදීන් ඇති කරගන්නේ බැදීන් ඇති කරගන්නේ නැහැ මොකක්වත් නැහැ එවැනි කුසලෝ අකුසල පාක්ෂික වේදේශී තීර ධම්ම ඇති කරගන්නේ එතකොට ඒක දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් එවැනි කෙනෙකුට ඇතිවන්නේ එම රූපය තුලින් එහෙම නැත්නම් මේ රූප අපි උපාදාන කරනවා නම් මේක හොඳයි නරකයි ලස්සනයි ආදී වශයෙන් ගන්නවා නම් මිතුරු හතුරු ආදී වශයෙන් ග්‍රහණය කරනවා නම් ඉතින් එතෙන්දී කර්ම සංස්කාර රැස්වීම සිදෙනවා මේ කර්ම සංස්කාර රැස්වීම නිසා සංසාරේ නැවත නැවත ඉපදෙන්නට ඒ කර්ම සංස්කාර හේතු පාදක වෙනවා එනිසා දැනීම මාත්‍රයෙන්ම දැකීම මාත්‍රයෙන්ම නතර කරගන්නට පුළුවන් නම් ඒක තමයි හොඳයි සුතේ සතමත් සම්භාවිතී ආක්ෂණ දේ ඇසීම මාත්‍රයෙන්ම නතර කරගන්න. මේක හැම වෙලාවෙම ක්‍රියාත්මක කරොත් ජීවත් වෙන්න කොහෙද නැක එකමක් නෑ. නමුත් අනවශ්‍ය ආකාරයේ ඔය ඒ අරමුණු හමුුණාට පස්සේ පහළ වෙන සිතිවිලි නතර කරගෙන විශේෂයෙන්ම ඇලීම් ගැටීම් දෙක ඇති වෙන්නට නොදී ඒ දැනීම් මාත්‍රයෙන්ම නතර කරගන්නවා නම් ඒක තමයි හොඳ. නැත්නම් ඉතින් ඒ දැනීම මාත්‍රයෙන්ම නතර කරගත්තා නම් කුසල පාශික සිතුවිල්ලක් වශයෙන් දන්නට බෑනේ. අපි ඒක දාන අහිංසක සතේ දැකලා ඉතින් දැකීම මාත්‍රයෙන් නතර කරගත්ත වෙන මොනවද නෑ. ආට කරුණා සහගත සිතක්, මෛත්‍රී සහගත සිතක්. එවැනි දෙයක් ඇති වෙන්න දෙවෙනි ඉඩක් නෑ හැමෝම. මෙතෙන්දී මේ කතා කරන්නේ රහත්ෝ කෙනෙකුගේ විමුක්ත ශ්‍රේෂෝ විමුක්ත සිතේ ස්වરૂපය දැක්වීමටයි බුදුහාමුදුරුවෝ කතාව කියන්නේ. දැනෙන දේ දැනීම මාත්‍රෙන් නොවන අසන දේ ඇසීම මාත්‍රෙන් කරනවා ආදී වශයෙන්. මොකද රහත් වෙච්ච කෙනෙකුගේ සිතේ ඔය කිසිම අරමුණක් අල්ලාගෙන කිසිම සංස්කාරයක් ජනිත වෙන්නේ නැහැ નિરાයාසයෙන්. අවශ්‍ය නම් ඕනකමක් තියෙනවා නම් හිතන්නට පුළුවන් හොඳට හරි නරකට හරි කොයි විදිහට හරි හිතන්නත් පුළුවන් ඇහැට ප්‍රිය රූපයක් දැක්කම ලස්සනයි ලස්සනයි කියලා වන්න හිතන්නත් පුළුවන්. නැත්නම් කැතයි කැතයි කියලා හිතන්නත් පුළුවන්. නැත්නම් මොකක්වත් නැතු උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. ඔය කොයි ආකාරයෙන්ම එවැනි කෙනෙකුට ක්‍රියාත්මක ක්‍රියා කරන්නට පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් අර විමුක්ත සිතේ ස්වરૂපයේ කිසිම අරමුණක් අරගෙන කිසිම සංස්කාර ධර්මයක් નિરાයාසයෙන් ගලන්නේ නැති. ඒ සත්‍යය දැක්වීම සඳහා තමයි බුදුහාමුදුරුවෝ දිත්තේ දිත්තමත් සම්භාෂණය සතේ සතමත් සම්භාෂණය කියන එක කියේ. එතකොට ඒන් පහළ සිටින අයත් ඒ සත්‍යය ක්‍රියාත්මක කරනම නිසා හොඳයි කියන්නේ ඒ තුලින් කෙලෙස් ධර්මාදී ඇතිවලා සංසාරේ දිග්ගස්ස ගන්න එක නැතර කරගන්නට පුළුවන් වෙන නිසා එමේසා බොහෝ විට අපි ওই භාවනා කරන අවස්ථාවලදී මේ කියන්නේ මුළු දවසම වාගේ භාවනා කරන විට දකින්නකොට යම් දෙයක් දකින්නවා දකින්නවා දකින්නවා කියලා සීකරත් කරන්නට කියනවා. ඇතෙනකොට ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා මෙනෙහි කරන්නට කියනවා. ඒ වගේ කායට දැනෙන දෙයක්වත් ඒ දැනීම මාත්‍රයේ සිහි කරලා ඒක එතරම් නතර කරගන්න කියලා කියනවා. එතන සතියෙන් යුතුව අර ඉන්ද්‍රයන් අරමුණු හමු වුණාට පස්සේ ගලන චිත්ත සංස්කාර ධර්ම නතර කරන්නට පුළුවන්. ඒ චිත්ත සංස්කාර ධර්ම ගැලීම නතර කිරීමෙන් ඇත්ත වශයෙන්ම ඒ අරමුණු තුළින් සංසාර ගමන දිග්දර්ශනයක නතර වෙනවා. ඒක ඊට අමතරව අකුසල පාක්ෂික ජෛතික ධර්ම ඇති වෙන එක බොහෝ දුරට වළකා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් දුරට අනවශ්‍ය ආකාර සිටිවිලි ඇති නොකරගෙන ඉන්න තරමටම හොඳයි. එහෙම කරන්නත් පුළුවන්. ඒක ප්‍රායෝගික වශයෙන් කරන්නේ රූපයක් දකිනකොටම දකිනවා දකිනවා දකිනවා දකිනවා කියලා හිතන්නේ. නැත්නම් චක් විඥාන චක් විඥාන චක් විඥාන කියලා සීකරන්නේ. මේක නිකම්ම ආරුණ දැනීමක් දැනීමක් දැනීමක් කියලා හිතන්නේ. කනට ශබ්දයක් එනවා නම් ශබ්දයක් ශබ්දයක් ශබ්දයක් කියලා සිතනවා නැත්නම් ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා සිතනවා නැත්නම් දැනීමක් දැනීමක් දැනීමක් කියලා හිතනවා එතකොට ඒ දැනීමක් දැනීමක් ඇසෙනවා ඇසෙනවා කියන සිත වෙනම එකක් අර සෝත විඥානේ තවත් එකක්. ඒ සෝත විඥානයේ තුලින් සිටුවේ ගැනීම නතර කර ගැනීමට උපකාර වෙනවා. ඒ ආකාරයෙන් සිහිපත් කිරීමක් මෙනෙහි කිරීමක් කරනවා. ඒවා යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනකොට ඒ වාණිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. මොකද රහස් ඵලයේ දක්වා මේ විදිහට කටයුතු කරන්නට වෙනවා. එබැවිස්කාර දිත්තේ දිත්තම සම්භාෂිත කියන එක ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඒ දැකීම දැකීම වශයෙන් නතර විය යුතුයි කියන ඒ පාඩේ ඒ අදහස ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඔය මන් දැන් මේ කියපු ආකාරයටයි රහත් නෝ සෑම කෙනෙක් ඒ ක්‍රියාත්මක කරන්නට ඕනේ. එතකොට මේ චක්ක විඥාන ආදී මේ විඥාන කොටස් හය හරියට අවබෝධ කරගත්තාට පස්සේ මේ නිසා පහළ වෙනවා චක්ක සම්පස්සාතන, සෝත සම්පස්සාතන ආදී වශයෙන් ආයතන ධම් හයක්. මෙන්න මේක භාවනා කරන අය විසින් ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට බලන්නට ඕන. ඒ තුළින් විශේෂ උත්සාහ ප්‍රතිඵල ලබන්නට පුළුවන් නිසා එහෙම තියෙනවා. දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සෙව චක්ක විඥානය තියෙන බව මේ දන්නවා. ඊට පස්සේ විවිධ සිතිවිලි ඇති වෙනවා. දැන් රූපේ හඳුනා ගන්න රූප සංඥා ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒකට අනුකූල සැප දුක් මඳහත් ආදී කවර වේදනාවක් හරි ඇති වෙන්නට පුළුවන්. ඒ රූපේ පිළිබඳ කුසල් හරි අකුසල් හරි චෛතසික චිත්ත සංස්කාර ධර්ම සංස්කාර ස්කන්ධයට ධර්ම ඇති වෙන්නට පුළුවන්. මේ විදිහට නාම ධර්ම ගොඩාක් ගලනවා ඇහැට රූපේ හමුණාට පස්සේ දැක්කාට පස්සේ එක එක ශණයක් තුළ රාශියක් නාම ධර්ම ඒ ආකාරයෙන් ගලන්නට පුළුවන්. එතකොට ඇහැ නිසා රූප හමුවීම තුළින් ඇතිවෙන මේ නාම ධර්ම රාශිය ඔක්කොම එකට අරගෙන අපි කතා කරනකොට කියනවා චක්කු සම්පස්සායතනය කියලා. එතකොට මේ චක්කු සම්පස්සායතනයේ දායත් වෙනවා ඇහත් ආයත් වෙනවා. රූපයත් ආයත් වෙනවා ඒ නිසා පහළ වෙන අර චක්කු විඥානයේ ආදී සියලුම නාම ධර්මත් අයත් වෙනවා. චක්කු සම්පස්සායතනෙක. චක්කායතනෙ නෙවෙයි මේ. ඒ වගේම රූපායතනෙ නෙවෙයි. මෙතන කියන්නේ චක්ක සම්පස්සායතනය කියලා. බුදුහාමුදුරුවෝ ඔක බොහෝ අවස්ථාවල දේශනා කරපු පාඩයක්. ඒ සම්පස්සායතන හය. එතකොට කනට ශබ්දයක් වුණාට පස්සේ සෝත සම්පස්සායතනය තියෙනවා. කන වෙනම දෙයක් ඒ වගේම ශබ්දේ තවත් දෙයක් ඒ නිසා පහළ වෙනා ජනතාකු නාම ධර්ම මන ඒ කියන්නේ සෝත විඥානය ශබ්ද සංඥා ඒ සෝත සංපස්සජා වේදනා ඒක නිසා පහළ වෙන යන්තාකු ශබ්ද විතක්ක ශබ්ද විචාර ශබ්ද තණ්හා ආදී විවිධ දේවල් ඇති වෙන්න පුළුවන් මේ සෑම එකක්ම ශෝත් සම්පස්සාති. ඉතින් අනිත් ගැන අනිත් ඉන්ද්‍රියන් ගැන කියන්නට අවශ්‍ය කමක් නැහැ. මේ ධර්ම කාරණා දන්න නිසා ඒ ඉන්ද්‍රිය හයම තමයි ඒ විදිහට ආයත් සම්පස්සායතන හයක් තිබෙනවා. මේක හරියට තේරුම් අරගන්න ඇහැ තියෙනවා ඇයට රූප තියෙනවා මේ විදිහට චක්ක සම්පස්සායතනය පහළ වෙවි ඇති වෙලා පැවතිලා නැතිලා යනවා දිගින් දිගටම රූපයක් දැස් බලන ඉන්නවනම් එක දිගට ඇති ඇති නැති නැති නැති යන චක්ක සම්පස්සායතන වැලක් පුතන තියෙනවා ඒ වගේම තමයි ශෝත් සම්පස්සායතන රාශියක් ගාහන සම්පස්සායතන රාශියක් ආදී ලෙසින් මේ සම්පස්සායතන කය ක්‍රියාත්මක වන ආකාරය දකින්න දැක්කාට පස්සේ මේ ආයතන 6 හැර තව මොකක්ද මගේ නාම රූප ලෝකයේ තුල පංචස්කන්ධ ලෝකයේ තුල නැත්නම් මේ මම කියන මේ ස්කන්ධ පංචකය තුල මොකක්ද මේ 6 හැර වෙන තියෙන්නේ කියලා බලන්න. ඇහැට රූපේ දැකලා මේ විදිහට ඔන්න සිතිවිලි සමූහයක් බලාගෙන යනවා. කනට ශබ්ද ඇහිලා මේ ආකාරයෙන් සිතිවිලි සමූහයක් බලාගෙන යනවා. නාසයට ගඳ සුවඳ හැන්නාට පස්සේ මෙහෙම සිතිවිලි ගලනවා. මේ විදිහට අනිත් ඉන්ද්‍රියන්වත් බලනවා. බැලුවාට පස්සේ Tamanට තේරෙන්නට ඕන මෙතන තියෙන මේ පස්ස ආයතන හයක ක්‍රියාදාමයේ හැර වෙන දෙයක් නෙවෙයි කියලා. අපි මම කියලා හිතනවා මගේ කියලා හිතනවා මගේ ආත්මයක් කියලා හිතනවා ගැහැණියක් කියලා නැත්නම් මිනිහෙක් කියලා දෙවියෙක් ධක්මෙක් මාරයෙක් අමනුෂ්‍යෙක් ඔය විවිධ ආකාරයෙන් අපි හිතනවා. සාමාන්‍ය ලෝක සත්‍යය හිතනවා. අපි මේ අවබෝධ කරගත්තාට එදිනදා ජීවිතයේදී කතා කරනකොට ඒ අවබෝධයේ පිටලා කතා කරන්නට යන්නට හොඳ නෑ. සම්මුතියේ පිටලා ඒ කතා කරන්නේ නමුත් භාවනා කරන විට අවබෝධ කරගන්න එක වෙනම දෙයක්. සම්මුතියේ තවත් දෙයක්. ඒ නිසා සම්මුතිය ඉක්මවා අපි කතා බහ කරන්නට යන්නට හොඳ නෑ. මෙතන මේ දුවක් කියලා නෑ, පුතෙක් කියලා නෑ. ඒ මේවා මොකක්වත් නෑ. මෙතන තියෙනවා එතන හයක්. ওই විදිහට කතා කරන්නට බෑ. අපි අවබෝධ කරගත්තට ඒක වෙනම දෙයක්. සම්මුතියේ පිටලා අපි කතා බහ කරන්නට ඕන. එතකොට මේ ආයතන හයේ ක්‍රියාදාමයේ හරියට තේරුම් අරගෙන හොඳට බැලුවොත් එහෙම නුවණින් විමස විමසා බැලුවොත් එහෙම මේ තමන් කියන නැත්නම් ආත්මය කියන මම කියන මේ ලෝකයේ තුල වෙන මොනවද තියෙන්නේ මේක දැනුවට පස්සේ තමන්ට පැහැදිලිවම පේනවා මේ හය හැර වෙන මොකක්වත් නැහැ එතකොට මේ හය අරගෙන මම මගේ කියලා කියනවනම් එතනත් ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. මොන එකද කියලා එතකොට බලන්න. එතකොට Tamanට තේරෙන්නට ඕනේ මනෝ සම්පස්සාසනය තමයි මෙතන වැඩිපුර ක්‍රියාත්මක වන්නේ. ඒ විදිහට හරියට අවබෝධ කළාට පස්සේ මේ ආයතන 6 6 පැත්තකට Taman සිතින් අයින් කරනවා. සෝත් සම්පස්සායතේ වෙනම දෙයක්. හරියට අපින රවුන්ඩ් කේක් ගෙඩියක් තියෙනවා. කේක් ගෙඩිය කෑලි 6 6 පැත්ත 6කට කපනවා. 6කට කපලා මේ කෑලි 6 6 දෙනෙක් ගන්නවා. එතකොට අර තේක් ගෙඩිය තිබුණු තැන කිසිවක් නෑ. මේ විදිහට මේ චක්කු සම්පස්සායතනාදී ආයතන 6 තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ කියලා ක්‍රියාත්මක වන ආකාරය හරියටම දැකලා සිතින් ගැඹුරු සමාධියකින් ප්‍රඥාවකින් ඒක කරන්නට ඕනේ සිතින් එහෙම අයින් කරනවා අයින් කළාට පස්සේ කො මෙතන මම එක්කෝ මෙතන මම කියලා මගේ ආත්මය කියලා ගන්නට දෙයක් මෙතන ස්ත්‍රියක් හෝ පුරුෂයක් වශයෙන් පුරුෂයෙක් වශයෙන් ගන්න දෙයක් තියනවාද? එහෙම බැලුවට පස්සේ සම්පූර්ණයෙන්ම සිත්ති යන තත්ත්වයට සිතපත් වෙනවා. ශූන්‍ය තත්ත්වයක්. මේ ශූන්‍ය තත්ත්වය පතුරවන්නට ඕනේ ඊළඟට බාහිර ලෝකෙට. බාහිර ලෝකයේ මිනිස්සු ඔක්කොම ගන්නවා. Taman ඇසුරු කරන අය ඇසුරු නොකරන අය ලෝකේ ඉන්නවා අනුගුඩෝ මිනිස්සු. ඒ මිනිස්සු ඔක්කොගේම ස්වરૂපේ මේකයි කියලා ඒ අවබෝධය මනුෂ්‍ය ලෝකයකට කෙරෙහි පතුරවනවා. තිරිසන් සත්‍යය ගත්තත් ඔය විදිහට ඒ ආයතන හයේ ක්‍රියාදාමයේ හැරෙන්නේ මොකක්වත් නැහැ කියලා අවබෝධ කරනවා. ඊළඟට අපි තුම අමනුෂ්‍යව ගත්ත අමනුෂ්‍යව කියන්නේත් යක්ෂයෝ, භූතයෝ, ප්‍රේතයෝ, පිසාචයෝ, කුම්භාණ්ඩෝ ආදී විවිධ අමනුෂ්‍ය කොටස් ඉන්නවා. මේ කොයි අමනුෂ්‍ය වුණත් ඔය ආයතන හයේ ක්‍රියාදාමයේ හැර වෙන මොකක්වත් නැහැ. දෙවියෝ කියලා ගන්නවා. එතනක් තියෙන ආයතන හයේ ක්‍රියාද මායя කියලා ගන්නවා. ඒත් කියන්නේ ඒකයි. බ්‍රහ්මෝ කියලා ගන්නවා. එතන තියෙන සාසන හය. ඉතින් අර අරූපාවචර ලෝකවල බ්‍රහ්මිය ගන්නට ගිය සාසන හයම ගන්නට බෑ. මොකද ඇහැ කන නාසය දිව ශරීරය නෙහෙනේ. රූප නැති නිසා එතන තියෙන මනෝ සංකප්ප සාසනේ පමණයි. එතකොට අර සිත නැති කය විතරක් තියෙන අසඤ්ඤතලයේ තියෙනනේ ඒකේ ගත්තොත් ආයතන වශයෙන් අසම්පස්ස ආයතන වශයෙන් ගන්නට දෙන්නේ රූප රූප ස්කන්ධේ තියෙනවා ඒක රූප ආයතනයක් වෙන්නේ නැහැ. මොකද සිත ක්‍රියාත්මක වෙලා නැහැ. කිසිසේත්ම ඒක නිසා එතන තියෙන්නේ රූප ස්කන්ධේ පමණයි. අනිත් හැමතැනම ඔය කියන විදිහට ආයතන හයක් තියෙනවා. ඒ ඒ සත්‍යයන්ගේ ඒ ආයතන වෙන් කර කර බලන්න තෝරන මෙතන දෙවියෙක් ඉන්නවද? බ්‍රහ්මයෙක් ඉන්නවද? මාරයෙක් ඉන්නවද? අමනුෂ්‍යෙක් ඉන්නවද කියලා. එහෙම බලනකොට ඒ හැම ලෝකයකම කිසිම ආකාරයෙන් සත්‍යයක් Tamanට දක්නට ලැබෙන්නේ නැහැ. මෙහෙම දකින්නකොට දැන් තව එක අධිකරක් අපි ගැඹුරට සබන්නට ඕන. අපි හිතමු දැන් භවනා කරන අයට සමහරට මාරුවොදු වෙනවා, මනසෝදුරු වෙනවා, විවිධාකාරවොදුරු වෙනවා. සාමාන්‍යයෙන් භවනා දිනු කරන්න පුළුවන් අයට එන්නේ ඉඳ තියෙනවා. බොහෝ දුරට ඉඳ තියෙනවා. එතකොට අපි හිතමු මාය ඇවිල්ලා අපිට කරදර කරනවා කියලා අපි හැඟීමක් ඇති කරගත්තයි කියන්නේ. ඒක මාය කියන්නේ මේ සම්පස්ස ආයතන හයක්. මේ කියන කාරණාව ගැඹුරුයි ඒකට අනුගමනයෙන් කල්පනා කරන්නට ඕන. දැන් අපි මේ මාය අපට උවදුරු කරනවා කියලා හිතනවා මාය කියන්නේ සම්පස්සායතන හයක් කියලා අවබෝධ කරනවා. දැන් මේ මාය කියලා අවබෝධ කරන්නේ තමන්ගේම පස්සායතනයක් තුළින්. මනෝ සම්පස්සායතනය මෙතන ක්‍රියාත්මක වන්නේ. තමන්ගේ මනෝ සම්පස්සායතනයේ හැර මාය කියලා කෙනෙක් නැහැ කියලා තේරෙනවා. කියන්නේ මායя නැහැ කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. මාර දිව්‍ය පුත්‍රයා ඉන්නවා. මායя කරදර කරනවා. මේක මාර සංගතේ ප්‍රාම බුදුහාමුදුරන්ට රහතන් වහන්සේලාට රහත් මේනින් මහන්සේලාට කරදර පීඩා කරපු ආකාරයේ ඒ සූත්‍රවල දැක්කේ. නැතුව නෙවෙයි. නමුත් මේක පරමාර්ථ වශයෙන් බලන්නේ තමන්ගේ ලෝකයේ තුල මේ සම්පස්සාචනය ක්‍රියාත්මක වීම හැර මෙතන වෙන මානෙක් නෑ. සම්නස්සේ කරදර කරනවා කියලා හිතන්නේ. එතකොට අමනුෂ්‍ය ලෝකේ නැතුව නෙවෙයි ඉන්නවා. නමුත් ඒ කරදර කරනකොට තමන්ගේ සම්පස්සායතන හය ක්‍රියාත්මක වීමක් හැර වෙන වෙන මොකක්වත් නැහැ. යම් මිනිසයා කරදර කරන කායික දුක් පීඩාවක් ලැබෙනවා නම් කාය සම්පස්සායතනේ ඇති වෙන්නේ. අර ගඳ සුවඳ වාගේ අය දානකොට ගහන සම්පස්සායතනේ ඇතිවන්නේ. ඊළඟට අපිට මේ පිළිබඳ මේ මගේ ආශාවක් කෙනෙක් ආශාවක් නැහැ කියලා හිතනකොට අපිට අපගේ සිත තුළ පහළ වෙන මනෝ සම්පස්සායතනයක් ඇතිවන්නේ. ඒකෝට අමනුෂ්‍යය කියලා අපි හැඳුන්වන එක සම්පූර්ණයෙන්ම තමන්ගේ සිත තුළ තුල තියෙන ක්‍රියාදාමයක්. එයා කොච්චර පීඩා කළා, පීඩාද කළා තමන්ගේ ස්කන්ධහයේ මේ කියන්නේ සංසායතන හයේ ක්‍රියාදාමයක් කියලා වෙන මොකක්වත් නැහැ. දැන් අපි හිතා ඊළඟට බලන්න තමන් දැන් හතුරෙක් ගැන හිතනවා. මේ හතුරෙක් ඉන්නවා බාහිර වශයෙන් Taman හතුරුකම් කරපුවා සම්මුති වශයෙන් අපි එහෙම හිතනවා ඉන්නවා. නමුත් එහෙම හිතනකොට තමන්ගේ සිත තුළ මේවා සිතිවිලි ධාම වශයෙන් ක්‍රියාත්මක වීම හැර එතන සත්‍ය වශයෙන් වෙන දෙයක් නෑ. එතකොට හතුරෙක් කියලා හිතුවත් මිතුරෙක් කියලා හිතුවත් මෙතන තියෙන්නේ තමන්ගේ සම්පස්සායතනෙ මනෝ සම්පස්සායතනෙ විශේෂයෙන් මෙතන ක්‍රියාත්මක වන. ඉතින් හතුරෙක් දැකලා ඇති වුණා නම් චක්කු සම්පස්සායතනෙ හතුරෙක්ගේ ශබ්දයක් ආවා ඒ හැම වෙලාවෙම ඒ ගැන මෙන්ටි විදියට වුණා නම් සෝත සම්පස්සායතනෙ ආදී වශයෙන් ඒ ආයතනයන්ගේ පහ පහළ වීම තමයි තියෙන්නේ. දැන් මේක Tamanට තේරෙනවා දෙවියෙක් කිව්වත් Tamanගේම සම්පස්සාකනයි. ධක්මෙක් කිව්වත් ඒකයි. මානෙක් කිව්වත් ඒකයි. අමනුෂ්‍යෙක් කිව්වත් ඒකයි. මිනිස්සෙක් කිව්වත් ඒකයි. හතර කිව්වත් නිතර කිව්වත් ඒකයි. තමන්ගේ දුව කියලා හිතනවා තමන්ගේ පුතා කියලා හිතනවා තමන්ගේ භාර්යාව තමන්ගේ ස්වාමි පුරුෂයා කියලා හිතනවා ළඟම ඉන්න අය මෙතෙන්දි තියෙන්නේ තමන්ගේ සම්පස්සාතන ක්‍රියාත්මක වීම හැර වෙන දෙයක් නෙවෙයි. මේ සිතින් ඔක්කොම අල්ලගෙන දඟලන දඟලීමක් මෙතන තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. මේක නොදක්කමට කියන්නේ අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව නිසා මේ බාහිර ලෝකේ උපාදාන කරනවා අල්ලා ගන්නවා. ඒ උපාදානය කරන ග්‍රහණය කිරීම නිසා විවිධාකාර චිත්ත සංස්කාර ධර්ම ගැලීම තුළින් සංසාර ගමන දික් වෙනවා. දික් වෙනවා. නැවත නැවත ඉදිරියට යන්නට වෙනවා. දුක්ඛ සමුදය සත්‍ය එතකොට ක්‍රියාත්මක වන්නේ. එතකොට මේක හරියට දකිනකොට Tamanට තේරෙනවා එක් කාරණාවක් පැහැදිලි වශයෙන්ම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරපු පාඩයක් Tamanටම අවබෝධ වෙනවා. නහං කෝචිනි කස්සති කිංචන තස්මි. නැත්නම් මම කෝචිනි කිස්මිසේ කිංචන කර්තේති කියලා පාඩයක් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒ කියන්නේ මම මේ ලෝකේ කිසිම කෙනෙකුට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. දැන් තමන්ගේ සප්ප සම්පස්සාතන ආදී ආයතන හය වෙන් කරලා ගියාට පස්සේ සම්පූර්ණ ශූන්‍යයි. මේ ශූන්‍ය ලෝකය තමයි වෙන කෙනෙක් කල්ලන්නේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ භාර්යාව, මගේ දුව, මගේ හතුරා මගේ මිතුර මේ විදිහට අල්ලන්නේ අපි මේ දකින ਸਰව සම්පූර්ණ ශූන්‍ය ස්වરૂපය. එතකොට ඒ අයට ඒ විදිහට අල්ලන්න Taman තුල කිසිවක් නැහැ. Taman තුල එහෙම කිසිවක් विद्यමානවන්නේ සත්‍ය වශයෙන්. නහම් කොචින කස්සටි කින්තන දක්ෂමින් කියන්නේ ඒකයි. චින්තන දක්ෂමින් කියන්නේ. එතකොට බාහිර ලෝකේ අපි දැන් බලනවා. බාහිර ලෝකේ බලනකොට කිසිම දෙවියෙක් මාරේ කතුරෙන් මිතුරේ කොයි මොකක් නැහැ. තමන්ගේ සම්පස්කායතනේ යම් ක්‍රියාත්මක වීම තමයි ඒකත් ඇතිලා නැතිලා යන එකක් ශූන්‍යය. එතකොට තමන් වෙන ලෝකේ කාටවත් සම්බන්ධකමකුත් නැහැ. කියන්නේ බාහිර ලෝකයේ අය තමන්ට සම්බන්ධයකුත් නැහැ. තමන් බාහිර ලෝකයට සම්බන්ධක මුකුත් නෑ. මෙතන ගැඹුරු ශූන්‍ය දර්ශනයකට සිත පත්වන්න මේක තියෙනවා ආනිජ සප්පාය සූත්‍රයේ මධ්‍යම නිකායේ බලන්න ඕන නම් මෙහිදී මේ தත්ය හරියට අවබෝධ කරගත් තේම අරූපාවච ධ්‍යාන සිතකට සිතපත් වෙනවා නැත්නම් අනාගාමීව රහත් වෙනවා කියලායි බුදුහාමුදුරු දක්වන්නේ. ඒක ඒ විදිහට නැති කියනවා. හරියට කළොත්. ඒ බුදුහාමුදුරු කවදාවත් බොරුවක් කියන්නේ ඒ වගේම ඒක ඒ විදිහටම සිදුවෙන බව දන්නේ නැත්නම් මම එහෙම කියන්නේත් නැහැ. ඒක ඒ විදිහටම සිදුවෙනවා කියන්නේ. එතකොට ඒක නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ ගැඹුරු සමාධීන් තුළින් ඒ කියන්නේ විදර්ශනා සමාධීන් තුළින් ඉහළම ප්‍රතිඵල ලබන්න. මෙන්න මේ විදිහට ආයතන හයේ ක්‍රියාදාමයේ මුල්ුනේ අර විඥානස්කන්ධේ. ආයතන හයේ ක්‍රියාදාමයට මුල්ුණේ විඥානස්කන්ධය. ඇහැට රූපයක් දැකලා චක්කු විඥානයක් ඇති වුණේ නැත්නම් ඔය කියන කිසිම සම්පස්සායනයක් ඇති වෙන්නට බෑ. ඒ එතකොට කනට ශබ්ද ඇහිලා ඒ පිළිබඳ ශෝත විඥානයක් ඇති වුණේ නැත්නම් කිසිම ශෝත සම්පස්සායනයක් ඇති වෙන්න තැනක් නෑ, ඉඩක් නෑ, හිතන්නට තැනක් නෑ. ඒ වගේ තමයි අනිත් ඉන්ද්‍රියන්ට. එතකොට මෙතන විඤ්ඤාණ ස්කන්ධය හරියට අවබෝධ වෙනකොට ඒ තුලින් අපිට දකින්නට පුළුවන් ගැඹුරු ගැඹුරු අවබෝධයක් තිබෙනවා. ඒ සෑම එකක්ම මම මේ කියන්නේ යනවා නෙවෙයි මේ අයගේ මට්ටමට අනුව කරන්නට පුළුවන් දෙයක් පමණයි අපි කියන්නේ. දන්න දේවල් ඔක්කොම කියන්න තියොත් ඒකේ කිසිම අර්ථයක් නෑ. එතකොට කරන්නට පුළුවන් කොටස පමණක් කියනවා හොඳටම ප්‍රමාණවත්. මේ විදිහට ඒ විඥාන ස්කන්ධ 6 හගේට අවබෝධ කරගත්තාට පස්ව සම්බන්ධ තේරෙන්නට ඕනේ. මේ විඥාන ස්කන්ධ 6 කියන්නේ හේතුඵල නිසා ඇති වෙන ප්‍රතිඵලයක් වෙනා වෙන දෙයක් නෙවෙයි. මෙතන කුසල් භාවයකුත් අකුසල් භාවයකුත් අරෝමයේ ඔක්කොම තීරණය කරන්නේ තමන්ගේ සිත තුළින්. ඒක නිසා ඒක කුසල පාශවිත පුඤ්ඤාන අකුසල පාශවිත පුඤ්ඤාන ආදී කතා සම්පූර්ණයෙන් වැරදි කියලා තමන්ම අත්දකින්න ඕනේ. එතකොට විඥාන කන්ද විඥාන ස්කන්ධ හයේ ක්‍රියාදාමේ නැත්තම් මේ මොකක්වත් අපිට හිතන්නට කියන්නට බැහැ විඥාන ස්කන්ධේ නැත්තම් අපිට කිසිම ලෝකයක් නෑ කියන්නේ අපේ ලෝකයේ කියන්නේ තමන්ගේ సంతානය අනුව බලනකොට තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් තියෙනවා බාහිර පංචස්කන්ධ ලෝකයක් තියෙනවා. මේ ලෝක දෙකම තමන්ගේ අධ්‍යාත්මික සහ බාහිර ලෝක දෙකම එකයි අත් වශයෙන් දෙකක් නේ ඒ ඒ ලෝක දෙකම තමන්ගේ ඒ විඥානස්කන්ධේ ක්‍රියාදාමයේ තිබෙන තාක් පමණයි විද්‍යමානවන්නේ නැත්නම් හිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නිවිලා ගියා නම් මොනම ලෝකයක්වත් එවැනි පුද්ගලයෙක් විදිහට හිත තුළ දක්නට නැති නිසායි අපි මේ කතාව කියන්නේ. ඒක හරියට තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තට පස්සේ Tamandම තේරෙනවා මගේ දැනීම් මාත්‍රයක ක්‍රියාදාමයක් හැර නාම ධම්ම ටිකක ඇති නැති යාමක් හැර මෙතන ලෝකයේ වෙන කිසිම දෙයක් නැහැ කියන අවබෝධය. ඒක ඒ අවබෝධය ඇති කරගන්න බලන්න. තමන්ගේ දැනීම් මාත්‍රය සහිත නාමස්කන්ධයන්ගේ ඇතිවී නැතිවී යාමක් හැර සත්‍ය වශයෙන් වෙන ලෝකයක් නැහැ. තමන්ගේ సంతාණය අනුව බලනකොට වෙන කිසිම ලෝකයක් නැහැ. මේ විඥානය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා නම් නිමුණා නම් අඩු වශයෙන් සීනතිවත් වෙලා ගියා නම් ඒ ලෝකයේ වෙන කෙනෙකුගේ సంతానයේ තුල බාහිර ලෝකයකුත් නැහැ, අභ්‍යන්තර ලෝකයකුත් නැහැ. මේ බාහිර ලෝකේ සහ අභ්‍යන්තර ලෝකයේ නිර්මාතෘවරයා නිර්මාපකයා එනම් වන්නේ ඒකේක විඥානස්කන්ධය. විඥානස්කන්ධේ නිර්මාණය වන්නේ ඇහැ රූප ඒ නිසා පහළ වෙන චක් විඥාන ඇතිවීමට හේතුපාදක චක් විඥාන ඇතිවීමට හේතුපාදක ඒ ඇහැ රූප සහිත වෙනත් හේතු ඇහැයි රූපයයි පමණක් නෙවෙයි චක්ක විඥානයේ තියෙනට හේතු ඒගොල්ලෝ මේකට අපි කලින් කියලා දීලා තියෙනවා. එතකොට රාශියක් තියෙනවා. අනිත් මේ විඥාන ඇතිවීමට හේතු රාශියක් මේ හේතුන් හට ගන්නා ඵල ධර්මයක් හැර ඔතන වෙන මොකක්වත් නෑ. මම කියලා හිතනවා, මගේ කියලා හිතනවා, ආත්මයක් කියලා හිතනවා මේ ඔක්කොම අවිද්‍යාව නිසා සිදුවන ක්‍රියාදාමයන්. නොදක්කම කරුණ නොදක්කම මෝඩකම නිසා ඒව සිදුවන්නේ. ඒකට ඒ අවබෝධය හරියට ඇති කරගත්තාට පසුව Tamanටම තේරෙනවා මෙතන මම කියන්නේ කවුද කියලා බැලුවොත්, මගේ ආත්මය කියලා මොකක්ද කියලා බැලුවොත්, මෙතන මේ ඉන්ද්‍රිය හයට අරමුණු හැම වෙලා ගලා යන සිතිවිලි ධම්ම ටිකක් කර වෙන මොකක්වත් නැහැ කියලා. ඒවට තමයි සම්පස්සායතනය කියලා කියන්නේ. මේ සම්පස්සායතන හය වෙන් කරනවා. වෙන් කළාට පස්සේ Taman කියලා කෙනෙක් දක්නට නෑ. බාහිර ලෝකේ සම්පස්සායතන වෙන් කළාට පස්සේ බාහිර ලෝකයේ විශ්ේ කිසිම සත්‍යක් නෑ. ඒතකොට බාහිර ලෝකයේ කෙනෙක් Tamanට නෑ දැන් විස්සසා ආදී සම්බදකමක් ගැටෙන්නේ නැති දෙකුත් නෑ. ඇති වෙන්නට නෑ. එහෙම එහෙම සත්‍ය වශයෙන් ඇති වෙන දෙයක් නෑ. තමන් අනුව බලනකොට බාහිර ලෝකයේ කිසිම දෙයක් සත්‍ය වශයෙන් ඇති වෙන්නට අල්ලන්නට බැහැ. මේක හරියට අවබෝධ වුණොත් එහෙම උපාදාන කියන කතාව. උපාදාන කියන්නේ ඡන්දයෙන් රාගයෙන් බැඳෙන එකට. අල්ලනවා සිතින්. මේ සිතින් අල්ලා ගන්න එකට ඉන්නට තැනක් නැතු වෙනවා. පිහිටන්නට තැනක් නැති වෙනවා. මොකද උපාදාන කරන්නේ අල්ලන්නට දේවල් තියෙන විට. අල්ලන්නට දෙයක් නැත්නම් උපාදාන කරන්නට තැනක් නැහැ. ඒ නිසා ඒ ක්‍රියාදාමයේ හරියට අවබෝධ කළොත් උපාදාන සම්පූර්ණ නිරුද්ධ කිරීමට පවා හැකියාව ලැබෙනවා. ඉතින් මේක එකපාරට දාන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මාර්ගඵල පිළිවෙලින් අනුගමනය කිරීමෙන් තමයි ඒක අම්හිලවලින් අධිගමනය කිරීම අධිගම කිරීමෙන් තමයි ඒ தත්ත්වයට සිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ විදිහට ඒ උපාදාන නිරෝධයට සිතපත් කර ගැනීම සඳහා ඔය කියන විඥාන ස්කන්ධයේ ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම ඒ තාමත්ම අවශ්‍යයි. ඒ විදිහට ඇති කරගන්නා අවබෝධය තුළින් ඉහළ ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම ලැබෙනවා. නැතුව නිකම් මේ විඥානය කියන්නේ චක්ක විඥාන, සෝත විඥාන ආදී කොටසය මේ විදිහට මේ විඥානය ඇති වෙනවා කියලා නතර වෙන එක නෙවෙයි. එහෙම නතර වෙනවා නම් මේ සූත්‍රයේ දේශනා කරන මූලික වශයෙන්ම පාදක කරගත්තු පාඨය බුදුරජාණන් වහන්සේ පාදක කරගත්තු පාඨයේ කිසිම අර්ථ සිද්ධියක් නැහැ. ඒකෙන් කිසිම කිසිම සත්‍ය දෙයක් සිදුවන්නේ නැහැ. මේ කරුණු හරියට අවබෝධ කරගන්න කෙනෙකුට මහණෙනි මම කියනවා පහත් වූ කෙනෙක් සංසාරයේ කෙලවරට ගිය කෙනෙක් කියලා එහෙම උත්තම පුරුෂයෙක් කියලා ඒ සූත්‍රේ පටන් ගන්න එහෙමනේ මේ සූත්‍රේ සත්‍යඥාන සූත්‍රේ පටන් ගන්න. ඉතින් ওই විදිහට කටයුතු කළොත් ඔය සෑම ස්කන්ධයක් තුළින්ම ඒ බුදුරජාණන් වහන්සේ කියන ලද ඉහළම ප්‍රතිඵලය ලබන්නට පුළුවන්. ඒවා හරියට කරගෙන කරගෙන ගියොත් පමණයි ශේෂ දුවන්නේ. එතකොට මේ දක්වා කියපු කරුණ වල කෙටි සාරාංශය නැවත කියන්නටත් නැති තරම් අපි කියවේ විඥාන ස්කන්ධය ගැන. විඥාන ස්කන්ධයේ විඥාන කියන වචනේ විවිධ තැන් වල විවිධ අර්ථ දැක්වීම සඳහා යොදන බව ප්‍රකාශ කළා. ඒ අර්ථ අපි විශේෂයෙන්ම පෙන්වුම් කරන්නට ගියේ නෑ. මෙතනදී කතා කරන්නේ චක්කසෝත දහන දිවවා කාය මනෝ කියන විඥාන කොටස් හය. පංචස්කන්ධය කතා කරනකොට එහෙම. එතකොට මේ විඥාන ස්කන්ධයේ තියෙන චක්කසෝත ආදී විඥාන හයත් කියලා අපි නම් කළාට එකම දැනීමක් පමණයි තියෙන්නේ කියන කාරණාව ඉතින්නේ. මේක ටිකක් ගැඹුරින් අවබෝධ කරගන්න ඇහැට රූපයක් දැක්කත් ඇතිවෙන්නේ දැනීමක් කනට ශබ්දයක් ඇසලත් දැනෙන්නේ ඇතිවෙන්නේ දැනීමක් නාසයට ගඳ සුවඳාවක් ඇතිවෙන්නේ දැනීමක් ඒ විදිහට වෙන දෙයක් මෙතන නැහැ කියලා අවබෝධ කරගත්තාට පස්සේ තමයි මේ විඥාන හයක් නැති බව තේරුම් ගන්නට පුළුවන් වන්නේ ඒ බව බුදුහාමුදුරට බින්දර උපමාවෙන් දක්වා තිබෙනවා. එතකොට මේ විඥාන හය හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයක් සත්‍ය උපුද්ගලිය ආත්ම නෙවේ. ඒ විඥානය නිසා තමයි විඥානයේ සත්‍යනාම සංඥාගේ ක්‍රියාදාමය නිසා තමයි ලෝකයක් එනුකේ సంతාණය තුළ विद्यमान වන්නේ. එතකොට මේ විඥානය කියන එක නැත්තම් එවැනි කෙනෙකුගේ ලෝකය එවැනි කෙනෙකුගේ සිත තුළ ලෝකයක් නෙවෙයි. මේ විඥානය නිසා තමයි සෑම දෙයක්ම සිදුවන්නේ විඥානයක් ඇතුළේ නැත්නම් කුසල් ඇතිවෙන්නේ අකුසල් ඇතිවන්නේ නැහැ. එතකොට ඒ විඥානයේ කුසල කුසල සංස්කාර ධර්ම සහිත අනිත් සියලුම සංස්කාර ධර්ම ඇතිවීමට මූලික වන ප්‍රධානතම කාරණාවක්. එතකොට ඒක නිසා පහළ වෙන චක්ක සම්පස්සායතනයේ ක්‍රියා සෝත සම්පස්සායතනයේ ක්‍රියාත්මක වීම ආදී ඒ සම්පස්සායතන 6 ක්‍රියාත්මක වන ආකාරය බලන්නට කියලායි අපි කියේ. එහෙනම් බලනකොට මුළු විශ්වයේම කිසි තැනක කිසිම ශක්තියක් හෝ ඔය අභ්‍යන්තරන දෙවියෝ බ්‍රහ්මයේ මාර්ගය වශයෙන් හඳුන්වන ලබන දේවල් නේ. තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන සතම් මනෝ සංපස්සායතනේ හැර මෙතන වෙන දෙයක් නෑ. කියන එක අවබෝධ කරගන්න. එතකොට මේ සම්පස්සායතනය අයින් කළාට පස්සේ සම්පූර්ණ ශූන්‍යයි මුළු ලෝකයම එතකොට සම්පස්සායතනයෙන් අයින් කළොත් මුළු විශ්වයම ශූන්‍ය වෙනවා. එතකොට විශ්වය අපට සම්බන්ධත් නැහැ. අප විශ්වයට සම්බන්ධත් නැහැ. එහෙම දකිනකොට උපාදාන විරහිත සත්‍යයට සිතපත් කරගන්නට පුළුවන් ඉහළම භාවනා ප්‍රතිඵල ලැබලා තියෙනවා. නැත්නම් එතකොට ඒ අදී එන ඒ අනුව පිළිපදින්න බලන්න මේ පිළිපැදීම තුළින් මේ ඇසත් නිවනින්ම සංසේමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරලා මෙම දේශනාව දැන් නිම කරනවා ඒකෙන් අපි කින්දෙමු ආකාශත්හාජ කියන පාඩේ කියමු ආකාශත්හාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නෝදිත්වා චනන්දස්සං සාසනං ආකාශත්හාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නෝදිත්වා චනන්දස්සං දේශනං ආකාශත්හාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නෝදිත්වා චනන්දස්සං තුමන් පරන්ති පාක්ෂණය කරන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත් වහන්සයා ඉදම් මේ කුඤ්ඤම් ආසවක්ඛ්‍යා වහන්වතු සබ්බ දුක්ඛා සමුච්ඡතු මේ කළ සියලුම කුසල සත්‍යයෙන් මේ වෙතත් නිවන සැනසීමට වාසනාව සත්‍ය උදා වේවා අභිවාදන සීලස්ස නිච්ඡම් වද්ධාත්තායනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පති නේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉනාති සමිඤ්ඤතු සුපත්තේ වා නිවස්ස ලැබේවා